ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට සසර දුකින් ඈතර වීම පිණිස පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ තුලින් සල්පයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත. පින්නතුනි ලෝකයේ පවතින ශ්‍රේෂ්ඨතම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයේ තරම් ප්‍රණීතතර ඒ ධර්මයේ තරම් වටිනා දෙයක් මේ මුළු තුන් ලෝකෙම ඇත්තේ නැහැ. පරක්තරක් නොපෙනෙන අනවරාග්‍ර සසර ගමනක ගමන් කරන අපිට යහපත පිණිස සැනසෙල්ල පිණිස පවතින්නේ මේ උතුම් සද්ධර්මය. ඒ සද්ධර්මය අවබෝධ නොකළගත් නිසාම ඒ ශ්‍රේෂ්ඨ යථාර්ථය අපි තේරුම් නොගත් නිසාම බොහෝ කාලයක් අපි සසරේ ඇවිද්දා සැරිසරුවා. එනිසා අද දවසේදී අපිට පුළුවන් නම් මේ උතුම් ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට මේ යථාර්ථවාදී ධර්මයේ පිළිබඳව ඒ ආකාරයෙන්ම නුවණ පවත්වන්නට ඒක මේ දුර්ලභව අපි ලබාගත් අවස්ථාවෙන් අපි සිද්ධ කරගන්න ඊටාම දුර්ලභ කටයුත්තක් බවට පත් වෙනවා. මනුස්ස ජීවිතයක් බොහොම දුර්ලභ දෙයක්. බුද්ධෝත්පාද කාලකේ මනුස්ස ජීවිතය ලැබීම ඊටත් වඩා දුර්ලභයි. ඒ වගේම ඒ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධා සම්පත්තිය ඇතුව ඉපදීම ඒ වගේම ක්ෂණ සම්පත්තිය ඇතුව ධර්මය හොඳට අහලා ඒ ගැන හිතන්නට පුළුවන් මනසක් ඇතිකම මේ කාරණා බොහොම පරම දුර්ලභ දේවල්. මේ ඊටාම දුර්ලභ කාරණා ටිකක් සම්පූර්ණ වුණ දවසකදී අපි කෙලෙසයන්ට නතු වෙලා කටයුතු කරනවා නම් ඒ වගේම නොඑක් මිත්‍යා මතවාද මිත්‍යා දෘෂ්ටීන්ට හසු වෙලා කටයුතු කරනවා නම් ඒ තරම් අවාසනාවන්තකමක් තවත් නැති වෙයි. ඒ නිසා අපි ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නකොට බොහොම වැදගත්ව ඒ ධර්මයේ පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ ප්‍රඥා සම්පන්නව. පඤ්ඤාවන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයින් සඳහාය දුෂ්ප්‍රාත්‍යයන් සඳහා නොවේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. උතුම් නුවණක් ඇති අයටයි ධර්මය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ධර්මයේ තේරුම් ගන්නකොට අපිට බුදු පියාණන් වහන්සේ පෙන්වෝ වගේම ඒකත් තේරා ප්‍රදේශ සම්බහුලත් තේරා ප්‍රදේශ මේ විදිහට මහා ප්‍රදේශ හතරක් අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බුද්ධ ප්‍රදේශ සංඝා ප්‍රදේශ ඒකත් තේරා ප්‍රදේශ සම්බහුලත් තේරා ප්‍රදේශ කියලා එතකොට කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මේ ධර්මයේ මම බුදුරජාණන් වහන්සේගෙන්ම අහලා දැනගත්තා කියලා ඒ කීම පිළිගන්නටත් එපා ප්‍රතික්ෂේප කරන්නටත් එපා කියලා දේශනා කරනවා ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ පිළිබඳව මුළු සංඝයාම මේ විදිහේ මතයක් දරනවා මුළු සංඝයාම මේ විදිහට අපිට පෙන්නනවා කියලා කිව්වත් ඒක පිළිගන්නටත් එපා ප්‍රතික්ෂේප කරන්නටත් එපා. ඒ වගේම ඒකත් හේරාපදේශ එක මෙච්චර සිල්වත් මෙච්චර ගුණවත් මහා නායක මාහිම්පාණන් වහන්සේ නමක් මෙහෙම කියලා තියෙනවා. මෙච්චර නුවණැති කියන මහා නායක මාහිමිපාණන් වහන්සේ මෙහෙම කියනවා කියලා තිබුණත් ඒක පිළිගන්නටත් එපා ප්‍රතික්ෂේප කරන්නටත් එපා. ඒ වගේම මේ අහවල් මහා භික්ෂු පිරිසම මෙහෙම කියනවා කිව්වත් පිළිගන්නටත් එපා ප්‍රතික්ෂේප කරන්නටත් එපා කියලා බුදු පියාණන් වහන්සේම පෙන්වනවා. ඒත් දැන් අපිට තියෙනවා අපදේශයන්ගේ පෙන්නලා ඒකට ධර්මයක් පිළිගත යුතු ක්‍රමවේදයක්. ඒ කියන්නේ ධර්මයට බහලා විනයට ගලපලා ඒ ධර්මතාවයන්ට සසඳලා අපිට ඒ ධමයක් තේරුම් ගන්නට අවශ්‍ය ආකාරය පෙන්වලා තියෙනවා. එතනදී අපිට විනය සහ ධර්මයේ මූලික විදිහටම කාරණා දෙකක් හම්බෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිච්චසමුප්පාදාදී ධර්මතාවයන් ඊට පස්සේ රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන මේ විනයටත් මේ ධර්ම විනය කියන මේ දෙපැත්තටම මේක ගැලපෙන්නට ඕනේ. බොහෝ වෙලාවට අපි සමාජය තුළ වර්තමානයේ දකින දේ තමයි මේ ධර්ම විනයට ගලපනවා කියනකොට ඇතම් පිරිසක් උත්සාහවත් වෙනවා විනයට ගලපන්නට ඒ ධර්මයට නොගලපා. ඒ කියන්නේ අපේ සමාජයේ ඇහෙන ඇතම් වෙලාවට ඕනම දෙයක් ධර්මයට නිරුක්ති සපේන ක්‍රම වේද හෝ වේවා ඒ හැම දෙයකදීම අපිට දකින්න ලැබෙනවා මේ ධර්මයේ ඕන දෙයක් අපේ කෙලෙස් දුරු වෙනවා නම් ඕන ක්‍රමයක් ඕන දෙයක් කිව්වට කමක් නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට කෙලෙස් දුරු වෙනවා කියලා අපිට දැනෙනවා නම් ඒක අපි පිළිගත යුතුයි කියන එක පිළිබඳව කොහෙවත් දක්වලා නැහැ. කාලාම සූත්‍රයේ උද්දృత කරලා බොහෝ දෙනෙක් අදහස් දැක්වුවට කාලාම සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්බන්ධව කාරණාවකට නෙමෙයි කාලාම වරුන්ට තිබුණ ප්‍රශ්නය නිර්වාණගාමිනී ප්‍රතිපදාව ගැන විමසපු ප්‍රශ්නයක් නෙමෙයි වුන් විමසුවේ සාවජ්‍යනවජ්‍ය කර්ම පිළිබඳව එහෙම නැතිනම් කුසල අකුසල කර්ම පිළිබඳව. එතකොට ඒක කෙනෙකුට විනිශ්චය කරගැනීමේ පහසුයි ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු මූලයන් පිළිබඳව හොයලා. යම් කිසි ක්‍රියාවක් කරන්නේ අපි ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් නම් ඒක කුසල්ද අකුසල්ද කියන එක පිළිබඳව තීරණය කරන්නට පුළුවන් ඒක කරන හේතු ටික දිහා බලලා. එතකොට ඒ නිර්ණායක ටික දුන්නේ බුදුරජාණන් වහන්සේ අපිට අපේ හිත පැත්තේ ඇති වෙන කුසල අකුසල ධර්මයන් පිළිබඳව තීරණය කර ගැනීමට මිසක නිර්වාණ නිර්වාණය හෝ නිවීම පිළිබඳ ඇති ප්‍රතිපදාව පිළිබඳව පනවා ගැනීම සිද්ධ කරන්නට නෙමෙයි. නිවන පිළිබඳව භාග්‍යතුන් වහන්සේ Tamanta හරියයි හිතනවා කියලා ගන්නටවත් එහෙම නැතිනම් Tamanට ගැළපෙනවා කියලා හිතනවා නම් ගන්න කියලාවත් පනවල නැහැ. අපිට ඒක ධර්මයට විනයට බහලා ගලපා බලා ගත යුතු දෙයක් පිළිහෙටයි අපිට පේන්නේ. ඒ නිසා අපි හොඳට මේ ධර්මතාවයක් පිළිබඳව ධර්මකාරණාවක් යම් තැනකින් ඇහෙනවා නම් ඒක ධර්ම විනයට ගලපන්නට ඕනේ. ධර්ම විනයට ගලපනකොට බොහෝ කෙනෙක් උත්සාහවත් වෙනවා විනයට විතරක් ගලපන්නට. විනයට විතරක් ගලපන්න කියලා කිව්වේ විනය රාග විනය, දෝෂ විනය, මෝහ විනයට පමණක් ධර්මයේ ගලපන්නේ. ඒ ධර්මකාරණාවක් අපි රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන මේ විනයට විතරක් ගලපලා හරියන්නේ නැහැ. හේතුව තමයි රාග විනය, දෝෂ විනය, මෝහ විනය කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ හරියටම ධර්මයේ පිළිබඳ දැක්මක් නැති වුණොත්. එහෙමනම් ආලාර කාලාම, උද්දකරාම පුත්ත, අසිත කාලදේවලාදී තාපසවරුත් යම් මට්ටම් වලින් එයාට පුළුවන් විදිහට රාග, දෝෂ, මෝහ විනයනය කළා තමයි මේ ඵල ලබාගත්තේ. එතකොට මේ අධිගමයන් ලබාගත්තේ රාග, දෝෂ, මෝහ යම් මට්ටමකට හෝ විනයනය කරලා නම් ඔවුන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. රාග විනය, දෝෂ විනය, මෝහ විනය ගැන යම් මට්ටමකින් ඔවුන් දැනගත්තට ධර්මතාවයන්ට සැසඳෙනවද කියන එක දකින්න තරම් ධර්ම විනය ගැන දැක්මක් තිබුණේ නැහැ. ඒ නිසා අද දවසේදී බොහෝ දෙනෙක් කියනවා මේක මේ ධහම අනුගමනය කරනකොට අපිට තේරෙනවා නම් කෙලෙස් දුරු වෙනවා කියලා. ඒ හොඳටම ඇති. ඒක පොත්වල තියෙන්නට අවශ්‍ය නැහැ කියන කතාවකින් අදහස් දක්වනවා. ඒක සම්පූර්ණම වැරදි මිත්‍යා මතවාදයක්. ධර්මයේ විකෘති කොට දක්වන්නට ගොඩනගපු බේරුමක් හදාගන්නට ගොඩනගපු අදහසක් පමණයි. මොකද අපිට ධර්මයටත් ගැහැලිය යුතුයි විනයටත් ගැළපිය යුතුයි. එතකොට ඒක චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාදයට ගැලපෙන්නේ නැත්නම් ඒකෙන් කොතරම් දුරට රාග විනය, දෝෂ විනය, මෝහ විනය වුණත් ඒක සම්මා ප්‍රතිපදාවක් කියලා කියන්නේ නැහැ. එතකොට අපිට ඒක ධර්මයටත් ගැලපිය යුතු වෙනවා. අරියෂ්ඨාංගික මාර්ගයට කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට පටිච්චසමුප්පාද ධර්මයන්ට ඒක ගැලපිය යුතු වෙනවා. ඒ ගැලපුණොත් තමයි අපිට ඒක හරි වෙන්නේ. ඒ වගේම ධර්ම විනය කියන තැන අපිට කොතරම් දුරට ගැලපුණත් ඒ කාරණාව අපිට රාග විනේ දෝෂ විනේ මෝහ විනේ කරන්නේ නැත්නම් ඒත් අපි උණපූර්ණේ ධර්මතාව වලින්ම සිද්ධ කරගත යුතු වෙනවා මේ දෙකටම ගැළපෙන විදිහට. ඒ නිසා අද දවසේදී අපිට තියෙනවා රාග විනේ, දෝෂ විනේ, මෝහ විනේටත් ගැළපෙන, ඒ වගේම ධර්මතාවයන්ට සැසඳෙන බහැලෙන විදිහේ ධර්මයක් පිළිබඳව අපිට අවබෝධ කරගන්නට. ඒක කෙනෙක් පුද්ගලයෙක් මෙහෙම කිව්වා මේ හාමුදුරුවරු මෙහෙම කියනවා කියන තැනකින් අපි කිසිසේත්ම නොගත යුතු කාරණාවක්. ඒ නිසා මේ මම එසේ කියනවායි කියන තැනකින් හෝ තව කෙනෙක් මෙසේ කියනවායි කියන තැනකින් හෝ අපි මේ ධර්මයේ දරාගත යුතු වෙන්නේ නැහැ. අපි මේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයට පටිච්චසමුප්පාද ධර්මයට බහලා ගලපා ගත යුතු වෙනවා. රාග විනය, දෝෂ විනය, මෝහ විනයට අපේ අර්ථ බහැලිය යුතු වෙනවා. ඒකට ගලපා අපි අරුත්ගත යුතු වෙනවා. එනිසා මේ ධර්මයේ පිළිබඳව අපි තේරුම් ගන්නකොට ඔය කියපු කාරණාවන් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. මුලින්ම ඒක මතක් කළේ ධර්ම අවවාදයක් විදිහට ඇතැම් වෙලාවට ධර්මය අලගත් දූපම පරියායෙන් අරගෙන සර්පයෙක්ව වලිගෙන් අල්ලගත්තා වගේ ඇතම් කෙනෙක් මහා විශාල අකුසල සමාදානයේ දානයන්ට යොමු වෙන ආකාරයක් අපිට දකින්නට තියෙන නිසාමයි. එතකොට ප්‍රධාන වශයෙන් අපි සතර මහා ප්‍රදේශයන් පිළිබඳව අපිට තියෙන්නට ඕනේ ශ්‍රද්ධාවක්, ඒ පිළිබඳව පිළිගැනීමක්. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන පුද්ගල සරණින් එහාට ගිය අවබෝධයක් ඇති වෙන්නේ. පුද්ගල සරණට වඩා අපිට වටින්නේ බුදුන් සරණේ, ධම් සරණේ, සඟුන් සරණේ කියන මේ රත්නත්‍රයේ සරණ යාම කියන කාරණාව ඉස්මතු වෙන්නේ. ඒකට අපි යන්නේ නැහැ අහවල් නායක මාහිම්පාණන් වහන්සේ, අහවල් මහ තෙරුන් වහන්සේ, අහවල් මහ භික්ෂු පිරිස මෙච්චර පිරිසක් මේ ධර්මය අනුගමනය කරනවා කියන එක මතවත් සංඝයාම මේක දරනවා කියන එක මතවත් අපි මේක තේරුම් ගන්නට යන්නේ නැහැ. එතකොට අපි උත්සාහවත් වෙනවා මේක ධර්මයට විනයට ගැළපෙන බහැලෙන සැසඳෙන විදිහට මේක තේරුම් ගන්න. ඒ නිසා ඒක බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් ඒ කාරණා ටික සිහිපත් කළේ ওই ටික පිළිබඳ අවබෝධයක් නොතිබුණොත් එහෙම අපි මහා විනාශයකටපත් වෙනවා බොහෝ දෙනෙක් වර්තමානයේ තුල ඒ විනාශයටපත් වෙමින් සිටිනවා. ඒ නිසා ඒ ගැන හොඳ අවධානයක් වගේම අපේ ජීවිත තුළ අවබෝධයකුත් ඇති කරගන්නවා නම් ඒක බොහොම වටිනා කාරණයක්. වෙනතනේ අපි පසුගිය දේශනාව තුළ කතා කළා නිජ්ජර වස්තු පිළිබඳව පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළව අපි කරුණු සාකච්ඡා කරමින් ආවේ. එතනදී නව අනුපුබ්බ විහාරයන් අභිඤ්ඤය ධර්මතා නවය හැටියට නව අනුපුබ්බ විහාර කතා කරලා ඊට පස්සේ අපි 10 කාරණා කතා කළා. 10 කාරණාවක් අභිඤ්ඤය වුණ 10 සංඛ්‍යාව 10 ගොඩක් අපි කතා කළා ඒ තමයි දස නිජ්ජර වස්තු කියලා කිව්වේ. දස නිජ්ජර වස්තු පිළිබඳව අපි කතා කරනකොට නිජ්ජර වස්තු 10න් අපි කිව්ව සම්මා දිට්ඨිය නිසා මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා. සම්මා දිට්ඨිය ඇති කෙනාට මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා. සම්මා දිට්ඨිය ඇති කෙනාට මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා කියලා කියනකොට සම්මාදිට්ඨිකස්ස වික්‍රේ මිච්ඡාදිට්ඨි නිජින්නා හෝති මේ යම් කෙනෙකුට සත්‍ය දකිනවා නම් යහපත් දැකීම තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය ඔහුට හටගන්නේ නැහැ ඒ වෙලාවේදී. ඒකට සම්මාදිට්ඨිය කියන එක අපි මහා චත්තාරීසක සූත්‍රය අරගෙන බැලුවාම ඒකේ කොටස් දෙකකට බෙදලා දක්වනවා කියන එක පැහැදිලි කළා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියන මට්ටමින් ගියපු සම්මාදිට්ඨියක්. ඒ කියන්නේ සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිත උන පින්පක්ෂයේහි වැටෙන උපදි විපාක ධර්මයන් ඇති සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට මේ සම්මාදිට්ඨිය අපිට හේතු වෙන්නේ අර මිත්‍යා දෘෂ්ටිය දැඩි නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක දුරු කරගන්න දුරු කරගන්නට උපකාරක වෙන ධර්මයක් තමයි මේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනාට අනිකුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙන අනිකුත් අංග ධර්මයන් පිළිබඳව හොඳ පිහිටා සිටීමක් තියෙනවා. ඒ හොඳ පිහිටා සිටීමක් තියෙන නිසාම තමයි ඒ කෙනාට සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඊළඟ අංග දෙක ලැබෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග දෙකක් කියන මෙන්න මේ කාරණා 10ට කියනවා දස නිජ්ජර වස්තු කියලා. එතකොට අපිට ප්‍රධාන වශයෙන්ම මෙතනදී කතා කළොත් හොඳයි කියලා හිතුණා සම්මා දිට්ඨිය කියන කාරණාවත් ඒ වගේම මිච්ඡා දිට්ඨිය කියන කාරණාවත් අරගෙන සම්මා දිට්ඨියේ ප්‍රතිඵලයේ විදිහට සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකත් මිච්ඡා දිට්ඨියේ ප්‍රතිඵලයේ විදිහට මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති කියන කාරණා දෙකක් මේ හතරත් මේ කාරණා හය පිළිබඳව යම් අවබෝධයක් අපි ඇති කරගත්තොත් ඒක අපිට බොහොම වැදගත් වෙයි කියලා කල්පනා කළා. අපිට සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අපි මුලින්ම මතක් කළා වගේම නියත මිච්ඡා දිට්ඨියක් තියෙනවා මිච්ඡා දිට්ඨියක් තියෙනවා. නියත මිච්ඡාදිට්ඨිය තමයි නක්ති මාතා නක්ති පිතා නක්ති සුගත දුක්ඛත කම්මානං පලං විපාකෝ නක්ති අයං ලෝකෝ නක්ති පරලෝකෝ එතකොට නක්ති ලෝකේ සමනක් බ්‍රාහ්මනා සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදයන්ති මේ ලෝකේ අම්ම නැහැ තාත්තා නැහැ ඒ වගේම හොඳ කර්මවල විපාක නැහැ නරක කර්මවල විපාක නැහැ ඊට පස්සේ අපිට මේ ලෝකයේ තමන් අවබෝධ කරගෙන දේශනා කරන සමනක් බ්‍රාහ්මණයින් ඇත්තේ නැහැ මේ විදිහට කෙනෙකු තුළ නියත ධර්මයන් පිළිබඳව ඇති මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ඒකට කියනවා නියත මිච්ඡාදිත්‍ය කියලා මේ කෙනා නියතයයි දුගතියට එතකොට මේ මිත්‍යා මතවාදය ඇති කෙනෙක් කුසලයේ අකුසලයේ හඳුනන්නේ නැහැ අර මක්ඛලී ගෝසාලගේ දර්ශනය වගේ ගංගානම් ගඟේ උඩ ප්‍රදේශයේ ඉඳලා මුහුද දක්වාම සිටින සියලුම සත්වයන් එකම මස් ගොඩක් බවට පත් කළත් ඔහුට කර්ම රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සතර මහා ධාතු ඇතුලෙන් සතර මහා ධාතුවක් යනවා පිහියකින් යනොත් කෙනෙකුට සතර මහා ධාතු ඇතුලෙන් සතර මහා ධාතුවක් යනවා එතකොට එතන කර්ම කරන්නේ කොහොම කර්ම රැස්වීමක් නැත්තේ නැහැ එතකොට එබඳු මට්ටමක් තියෙනකොට අපි කොහොමද මේ ලෝකයේ අම්මා තාත්තම මෙහෙමයි ඉන්නවා ලෝකේ ශ්‍රමණක් ත්‍රාස්මණයෝ ඉන්නවා හොඳ නරක තියෙනවා මේ විදිහට අපි ඇති කරගන්නේ කොහොමද කියලා ඔහු විසින් මතවාදය දෘෂ්ටියක් ගොඩනැගුවා. අන්න ඒ වගේ භෞතිකවාදී මතවාදයන් දැරීම නියත මිච්ඡාදිට්ඨියට අයිති වෙන දෙයක්. ඒ නියත මිච්ඡාදිට්ඨිය නියතයි කියලා කියන්නේ ඔහු දුගතියට නියත කෙනෙක්. නියත මිච්ඡාදිට්ඨියක් දරන කෙනෙක්. මොකද ඔහු කුසල අකුසල විනයනයක් පිළිබඳව අංශු මාත්‍රයකවත් දැනුමක් ඔහුට ඇත්තේ නැහැ. යම් කෙනෙකුට සම්මා දිට්ඨියේ උණුසුම ලැබුණොත් මූලික වශයෙන්ම ඔහුට ලැබෙන දේ තමයි කර්මයේ කර්මඵලය අදහන කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කම්මස්සගත සම්මා දිට්ඨිය ලැබුණහම ඔහුට වෙනවා මේ නියත මිච්ඡාදිට්ඨිය කියන එක දෙරීමට යනවා. නියත මිච්ඡාදිට්ඨිය දිරීමට යනවා කියලා කියන්නේ මේ නියත මිච්ඡාදිට්ඨිය ඒ මොහොතේදී පවත්න්නේ නැහැ ඔහුට යහපත් දැකීම තියෙන නිසා. ඒක දිරීමට ගිහිල්ලා. ඒක ඔහුගේ මනසේ විනාශයට ගිහිල්ලා. ඒ නිසා දැන් පළවෙනිම අවස්ථාව තමයි මිච්ඡාදිත්‍ය දිරීමට යන ලෞකික සම්මාදිට්ඨිය මගින් නියත මිච්ඡාදිට්ඨිය දිරීමට යනවා කියන තැන. එතකොට ඊට අමතරව මිච්ඡාදිට්ඨිය සමාදන් වුණාට පස්සේ ඔහුගෙන් සිද්ධ වෙන්නට පුළුවන්කම තිබුණා නම් ආනන්තරිය අකුසලාදී මහ බරපතල අකුසලයි ලෝකේ අම්මා තාත්තා නැහැ නාම රූප ධර්මතා සමූහයක් නැතිනම් රූපයක් විතර පැවැත්මක් විතරයි තියෙන්නේ කියලා සතර මහා ධාතුවක් විතරයි උතන රූප කලාප ටිකක් විතරයි තියෙන්නේ එහෙමත් නැතිනම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ධර්මයන් විතරයි කියලා මේ විදිහට අද මොන විදිහකින් හරි කතා කරගෙන යම් විදිහකින් ඔවුන් කම්මස්සගත පැත්තකින් තිබුණා නම් ඒ සම්මාදිට්ඨිය ඒ තුලින් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා ඔවුන්ගේ මහ බරපතල අකුසල් මේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට මිච්ඡාදිට්ඨිය දුර වෙනවා කියනකොට මිච්ඡාදිට්ඨිය අනුව ගියපු සියලුම අකුසල ධර්මයිනුත් දුර වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨිය ඔහුට ඇති වෙනකොට ඒ සම්මා දිට්ඨිය නිසා ඔහුට දන් දීම, සීල සමාදාන, මහා කුසල ධර්මයන් સિદ્ધ කිරීම, කුසලයේහි වටිනාකම දන්නකම, මේ සියලු කුසල පක්ෂය වැඩිවීමට යනවා. එතකොට කුසලයේහි වැඩිවීමට යෑමත් අකුසලයේ දුරු බවට යෑමත් කියන මේ කාරණා දෙකම මේ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට කියනවා. මෙන්න මේ විදිහට අපිට මූලික විදිහටම සම්මාදිට්ඨිය තුල ලැබෙන පළවෙනිම කාරණාව හැටියට අපිට දක්වන්නට පුළුවන් නිජරවත්තුන්ගේ සම්මාදිට්ඨියේ ඇති වෙනස. ඊට පස්සේ ඒ විදිහටම පෙන්නනවා සම්මා සංකප්පස්ස මිච්ඡා සංකප්පෝ නිජින්නෝ හෝති. සම්මා සංකල්පනාව ඇති කරගත්ත කෙනාට මිච්ඡා සංකල්පනාව දිරීමට යනවා. මිච්ඡා සංකල්පනාව නිසා හැදුනනම් යම් අකුසල ධර්මයන් ඒ අකුසල ධර්මයෙන්ුත් නොහට ගන්න බවට අකුසල ධර්මයෙන්ුත් දුරු වීමට යනවා ඒ කෙනාට සම්මා සංකල්පනාව නිසා සිද්ධ වෙන කුසල ධර්මයන් වැඩි වීමට යනවා ඒ වගේම වාචාවත් එහෙමයි සම්මා වාචා ඇති කෙනාට මිච්ඡා වාචාව දිරලා යනවා, දුරු වෙනවා, නැසෙනවා. මිච්ඡා වාචාව ඇති කෙනාට සිද්ධ වෙන අකුසලයටත් පදනම නැති වෙනවා. සම්මා වාචාව ඇති කෙනාට සිද්ධ වෙන කුසල ධර්මයන්ට ඇති වෙන ඉඩකඩ ඔහුට ලැබෙනවා. ඒක භාවනාවෙන් වැඩිවීමට යනවා. ඊට පස්සේ කම්මන්තයත් එහෙමයි සම්මා කම්මන්තය කියන දේ ඔහුට පිරීමට යනවා. ඊට පස්සේ මිච්ඡා කම්මන්තය දුරු වෙනවා වගේම මිච්ඡා කම්මන්තය අනුව ගිය අකුසලයේ දුරු වෙනවා. ඊට පස්සේ මිච්ඡා කම්මන්තය තුල ඔහුට සිද්ධ වුණ අකුසලයේ දුරු වීමත් එක්කම සම්මා කම්මන්තය තුලින් සිද්ධ වෙන කර්මාන්තේ යහපත් වෙනකොට ඔහුට ඇති වෙන කුසල ධර්මයන්ගේ කර්මාන්තයේ පැත්තදී ඔහුට කුසල ධර්මයන් වැඩිවීමට පිරීමට යනවා. ආජීවයත් ඒ විදිහටමයි මිච්ඡා ජීවය නිසා ඇති වුණු අකුසලේනුත් දුර වෙනවා මිච්ඡා ජීවයේ දුර වෙනකොටම සම්මා ආජීවයේ පිරෙනකොට සම්මා ජීවයේ සමග ඇති කුසල ධර්මයකොත් කුසල ධර්මයනොත් ඔහුට පිරීමට යනවා. ඒ වගේම වායාම සති සමාධි මෙන්න මේ කාරණා ටිකෙදිත් සිද්ධ වෙන්නේ ඒ කාරණා ටිකමයි. ඒකට දැන් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔන්න ඔය අංග ටික වගේම අපිට හම්බෙනවා ඊළඟට අලුත් කාරණා දෙකක් අලුත් කාරණා දෙකක් කියලා කිව්වේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන තව කාරණා දෙකක් අපිට ලැබෙනවා මේ සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන මේ කාරණා දෙකේදී අපිට මනවින් දැනගෙන මනවින් මිදෙනවා කියන මේ කාරණා දෙකක් එතකොට ඒකේ අනිත් පැත්ත ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි මනවින් නොදැන ගැනීම නිසා ඇති අනවබෝධය නිසා මෝහය නිසා ඇති කරගත්ත මුලාව බව කියන කාරණාව මෝහය නිසා අපි ඇති කරගත්ත ඵලයේ විදිහට අපිට දක්වනවා මිච්ඡා විමුක්තිය කියලා. එතකොට මේ මිච්ඡා විමුක්තිය පිළිබඳව දක්වනකොට දක්වනවා මිච්ඡා දිට්ඨි සම්පයුක්තෝ මෝහ. මිච්ඡා දිට්ඨි සම්ප්‍රයුක්ත වුණු මෝහය කියන දෙයට කියනවා මිච්ඡා ඥාන කියලා. ඊට පස්සේ අවිමුත්තස්ස විමුක්ත සංඤිතා මිච්ඡා විමුක්ති නාම අවිමුත්තස්සේව විමුක්ත සංඤිනා නොමිදුණු කෙනාට මිදුණා කියලා ඇති වෙන හැඟීමට කියනවා මිච්ඡා විමුක්තිය කියලා. ඒකෙන් දැන් අපි කතා කරගෙන ආපු පරයයට ওই කාරණාව බහැලුවොත් අපි කතා කළේ නියත මිත්‍යා දෘෂ්ටිය දුරු කර ගැනීම කියන තැනින්. නියත මිත්‍යා දෘෂ්ටිය දුරු වෙනවා වගේම නියත මිත්‍යා දෘෂ්ටිය අනුව ගියපු ඥානයක් ඔහුට තිබුණා නම් ලෝකෙ මෙතනින් පස්සේ සිඳීමට යනවා මරණින් මත්තේ නැවත උපදින්නේ නැහැ අපි. ඉතින් කොහෙද හොඳ නරක කරන කෙනෙක් කියලා කවුද දන්නේ උපදිනවද නැද්ද කියලා ඔය විදිහේ සංකල්පනාවන් ඇති කරගත්ත උච්ඡේද ස්වභාවයක් තුළ ඉන්න කෙනෙකුට ඔහුට ඒකම තමයි ඔහුගේ ඇති උච්ඡේද දෘෂ්ටි අනුව ගියපු මෝහයට කියනවා මිත්‍යා ඥාන කියලා. මරණින් මත්තේ මම උපදින්නේ නැහැ කියන තෘප්තිය ඔහු ලබන ඒ දෙයට කියනවා මිත්‍යා විමුක්තිය කියලා. ඒකට මිච්ඡා ඥාන සහ විච්ඡා විමුක්තිය ඔහුට දුර වෙනවා. සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන දෙක තුලින්. ඒ කියන්නේ කෙනෙක් කුසල පක්ෂයේහි පිහිටලා කුසල ධර්මයන් වඩන ඒ නුවණට කියනවා ඔහුට සම්මා ඥානය කියලා. ඒ කුසල ධර්මයන් තුලින් ඔහු අපායට යෑම ආදීන් වළකින ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා උට සම්මා විමුක්ති කියලා. මේ කතා කරේ ලෞකික දර්ශනයක් පැත්තෙන් අපි අරගෙන නමුත් මෙතනදී මූලික වශයෙන්ම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ දැක්වෙන්නේ සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන මේ කාරණාවේදී අරිහත් මාර්ගය සහ අරිහත් ඵලය කියන දෙක. අරිහත් මාර්ගය සහ අරිහත් ඵලය කියන දෙක. දසාංගයේ අංග 10කින් යුක්ත රහතන් වහන්සේ පිළිබඳව අපි කතා කරනකොට මේ සම්මා ඥානයත් සම්මා විමුක්තියත් කියන එක ප්‍රධාන තැනක් තියෙනවා. එතකොට මේ සම්මා ඥානය මනවින් දැනගෙන මනවින් මිදීම කියන දේ බොහොම වැදගත් දෙයක්. සම්මා දිට්ඨිය එතකොට ඉලක්කගත වෙලා තියෙන්නේ කොතන දක්වාද? සම්මා දිට්ඨිය ඉලක්කගත වෙලා තියෙනවා මනවින් දැනගෙන මනවින් මිදීම කියන මේ කාරණාවට. එතකොට ඔහුගේ යහපත් දර්ශනය පතිත වෙලා තියෙනවා සම්මා ඥානය සහ සම්මා විමුක්තිය දක්වා. එතකොට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනිත් අංග ටික සාමාන්‍ය සීමාව තුළ රැඳී නොසිට අර විමුක්ති සාධනයේ දක්වාම දියුණු කරගන්නට පුළුවන්කම තියෙන්නේ මුල ඉඳන්ම ඔහු පිළිබඳව දකින දැක්මක් නිසා. ඒ කියන්නේ අපිට අනුරාධපුරයේ සිට කොළඹට යන්නට අවශ්‍ය නම් අපිට යම් ලිපිණයක් පිළිබඳව අපිට යෑමට අවශ්‍ය කාරණා සහ ලිපිණේ පිළිබඳව යම් දැක්මක් තියෙනවා නම් ඒ දැනුම ඇතිතාක් අපිට බොහොම ඉක්මනින් ඒ ගමන යන්න පහසුවෙන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මුලින්ම ඇති කරගන්න ලෝකෝත්තර ප්‍රතිපදාව පිළිබඳ යහපත් දැක්ම ඇති කෙනාට තමයි ඒ ඵලය සාක්ෂාත් කරගැනීමේ පහසුව තියෙන්නේ. ඒකට ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය වෙනවා සම්මා දිට්ඨිය කියන දේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං නිරෝධේ ඥානං නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන ධර්මයන් පිළිබඳව ඇති කරගත්ත දැනුමක් අපිට අවශ්‍ය වෙනවා. ඒකට තමයි අපිට කල්යාණ මිත්‍ර භාවයේ පරතෝගෝස ප්‍රත්‍ය අපිට අවශ්‍ය වෙන්නේ. සුතමේ ඥානය තුළින් අපිට ඇතිවිය යුතු ධර්මයේ වෙන්නේ ඒකමයි. එතකොට නිජ්ජර වස්තුවලදී පෙන්වන්නේ ඒ දේම තමයි අපිට මේ අවිඤ්ඤය ධර්මයන් ඉස්සෙල්ලම නුවණින් ගත යුතු වෙනවා අපිට මේ නිජ්ජර වත්තුන් පිළිබඳව. එතකොට ඔහුට සම්මා දිට්ඨිය උපදෝගත්ත කෙනාට මිච්ඡා දිට්ඨිය දුරු වීමට යනවා. මිච්ඡා දිට්ඨිය දුරු වීමට යනවා කියලා කියන්නේ අපිට ඇති මිච්ඡා දිට්ඨිය කුමක්ද කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලම අවබෝධ කරගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ. අපිට ඇති මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වචනාර්ථයෙන් ගත්තොත් නම් වැරදි දැකීම කියන දේ මේ කතා කරන්නේ අර මුලින් කිව්ව ක්‍රමවේදයේ ක්‍රමවේදයට අනුව නියත මිච්ඡාදිට්ඨිය නෙමෙයි මේ කියන්නේ අපිට ඇති වැරදි දැක්ම පිළිබඳව. ඒක අපිට ඇති වැරදි දැක්ම තමයි අද දවසේදී යථාභූත ස්වභාවයේ ස්කන්ධයන්ගේ ඇති භූතය භූතය හැටියට නොදන්නාකම තමයි අපේ ඇති වැරදි දැක්ම බවට පත් වෙලා තියෙන්නේ. ඒකට කියනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා කියනවා මේ ධර්මයන් පිළිබඳව ඇති අනවබෝධය නොදන්නකම. එතකොට දැන් මේ ධර්මයන් පිළිබඳව ඇති අනවබෝධය නිසා නොදන්නාකම නිසා අපි හැම මොහොතකදීම දුක පිළිබඳව තේරුම් නොගැනීම නිසා දුකටම තණ්හා කරන මට්ටමක් ඇති වෙනවා. දුක්ඛ ස්කන්ධ ධර්ම ධර්මයේ යථාර්ථය නොදන්න කම නිසා දුක්ඛ ස්කන්ධ ටික සත්වයක් පුද්ගලයෙක් විදිහට උපාදාන වශයෙන් ඇසුරු කරනකොට අපිට හැමදාම ජීවිතේට දුක කියන දේ උරුම කරලා දීලා තියෙනවා. දුක කියන දේ උරුම කරලා දෙනවා කියන මාත්‍රයෙන් අපිට ජරා මරණ, ජාති ජරා මරණ කියන දුකම මූලයේ කරගත්ත ජීවිතයක් අපිට අද උරුම වෙලා තියෙනවා. මෙහි ඵලයේ දිහා බැලුවොත් අද ඔබේ ජීවිතය අපේ ජීවිතය දිහා හැරිලා බැලුවාම ඒක අපිට හොඳට දකින්න පුළුවන්කම තියෙනවා මිච්ඡා දිට්ඨියේ ඇති ඵලය. ඒ මිච්ඡා දිට්ඨියේ ඇති ඵලය තමයි අපි දන්නේ නැහැ ස්කන්ධයන්ගේ ඇති යථා ස්වභාවය පිළිබඳව අපිට දැක්මක් නැහැ. නිසා අපිට සම්මා දිට්ඨිය ඇති කරගන්නට නම් අපිට ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ පිළිබඳව අපිට දැක්වෙන හොඳ පරයායක් තමයි අතීතංසේ ඥානය අනාගතංසේ ඥානය පච්චුප්පන්නංසේ ඥානය කියන මේ තුන් ධර්මය පිළිබඳව කෙනෙක් දන්නවා නම් ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මේ දුක දුරු කරගන්න උතුම් ප්‍රතිපදාවක් අවබෝධ කරගෙන මේ දුක නැති කරලා දාන්නට අතීතංශයේ ඥානය කියලා කිව්වේ අතීත අංශය පිළිබඳව ඇති නුවණට. අතීත අංශය කියලා කියන්නේ මම ගිහි ජීවිතයේ මෙහෙම ඉපදිලා හිටියා ඊට කලින් ජීවිතයේ මෙහෙම හිටියා කියලා හෝ මම කොහොම එන්න ඇද්ද කියන එක පිළිබඳව දකින දැකීම නෙමෙයි ස්කන්ධ ධර්මතාවයන් පිළිබඳව දකින ඥාන දර්ශනයක්. අපි දන්නවා අතීතය කියනකොට අපිට කාල වශයෙන් දැක්වෙන අතීතයක් තමයි අපි අදහස් කරන්නේ. එතකොට මේ යථාර්ථවාදී ධර්මයට සාධාරණව අතීතය කියන දේ අපි ටිකක් විමසුවොත් යදතීතම් පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යේ ධම්මේ තත්ත තත්ත විපස්සති යම් අතීත ධර්මතා සමූහයක් තිබුණා නම් මේ අතීත ධර්මතා සමූහය නිරුද්ධව ගියපු ධර්මයන් යදතීතම් පහීනන්තං අපත්තං ච අනාගතං අනාගතේ පැමිණිලා නැහැ ඒ වගේම යදතිචම් යදතිතම් පහිනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යේ ධම්මේ ප්‍රත්‍යොත් පන්නේ පච්චුප්පන්න යම් ධර්මතාවයක් තියෙනවා නම් තත්ත්වකත් විපස්සති ඒ ඒ තැන නුවණින් දකිනවා. ඒකට දැන් මේක තමයි අපිට තුන් කාලයේ පිළිබඳව පෙන්නපු කාරණාව. යමක් අතීත නම් ඒක දුර වෙලා ඉවරයි. අනාගත නම් ඒක තාම පැමිණිලා නැහැ. වර්තමාන ධර්මයන්ගේ ඒ ඒ තන නුවණින් විමසනවා. බද්දේකරත්තු සූත්‍ර දේශනාව තුළ ඒ කාරණාව දැක්වෙනවා. අපි ඔතනටම තවත් අදාළ කරගත්තොත් අතීතං ඒකවන්තෝ අනාගතං අනාගතෝ ඒකවන්තෝ පච්චුප්පන්නම් මජ්ජ කියනකොට අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මැදයි. ඒකට දැන් අතීතයේ එක කෙලවරක් අනාගතයේ එක් කෙලවරක් වර්තමානයේ මැදයි. අපිට මධ්‍යම ප්‍රතිපදාව සඳහා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ කියන්නේ පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව ඇති අවබෝධය කියන කාරණාව. ඒකට මෙන්න මේ කාරණාව තමයි අපිට මූලික විදිහටම ප්‍රධාන වශයෙන්ම අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන ධර්මයේ බවට පත් වෙන්නේ යදතීතම් පහීනන්තම් කියලා කියනකොට අතීත ධර්මය පහීනයි කියලා කියනකොට මේ කියන්නේ ගෙවල් දොරවල් කැඩිලා බිඳලා ගිහිල්ලා ගස්කොළන් වැටිලා ගිහිල්ලා දිරලා ගියපු කාරණාවක් පිළිබඳව කතා කරන දෙයක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ අතීත ස්කන්ධ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වූ බවට නුවණයි. පටිච්චසමුප්පාද ධර්මය තුන් කාලයට ගියපු නුවණකින් අපිට අවබෝධ වෙනවා කියලා කියනකොට අතීතය පිළිබඳව අපිට නුවණක් තියෙනවා. අතීත කියලා අපි හදාගත්ත යම් ධර්මයක් තියෙනවා නම් අතීතය කියලා ඔබ ඇසුරු කරන ඒ ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ දෙයක්. අතීතයේ කියන දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ දෙයක්. අනාගතය කියන එක තාම පැමිණිලා නැති දෙයක්. වර්තමානයේ කියන එක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. එනිසා ඒ ඒ තන නුවණ පවත්වනවා නම් කෙනෙකුට ඔහුට අතීත අනාගත කියන අන්ත දෙක ලැබෙන්නේ නැතු යනවා. ඒකෙන් මම කියන්නේ මේක ඇතම් කෙනෙක් බොහොම වැරදිවට අල්ලගෙන වැරදි වටහා ගැනීමකට ලක් කරලා අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් කියන මේ කාරණාව තුළ එහෙනම් බල්ලපූසුත් වර්තමානයේ තුළ ජීවත් වෙනවා. ඒ අයත් වර්තමානය ගැන හිතන්න කියලා කියනවා. ඇත්තටම අපේ ජීවිතය දිහා බැලුවොත් අපි ජීවත් වෙන්නේ වර්තමානයේකද අතීතයේකද? අපි අද ජීවත් වෙන්නේ යථාර්ථයක් විදිහට වර්තමානයේක. හැබැයි යථාර්ථයේ ඒක වුණාට යථාර්ථයේ නොදන්නාකම නිසා ඔබ අද අතීතයේ සහ අනාගතයේ තුල ඔබ ජීවත් වෙනවා. එනිසා ඔබට අද දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අනාගත දේවල් විතරයි අතීත දේවල් විතරයි. ඒ වගේම ඒ අතීත දැනගන්න දේවල් ගැන ඔබ අනාගතයට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනවා. ඔබට අතීතය සහ අනාගතය හම්බෙලා තියෙනවා. හැබැයි ඔබ අතීතය සහ අනාගතය කියලා අසුරු කරන්නේ වර්තමාන මොහොතේ පවත් පවත්නා ස්කන්ධ ධර්මතාවය. වර්තමාන මොහොතේ පවත්නා ස්කන්ධ ධර්මතා ටික හටගත්ත තැනක අපි කියනවා අතීතය අසුරු කරනවා කියලා. හැබැයි අතීත වූ ස්කන්ධ ධර්මතාවයක් කිසිම කලෙක නැවත හට ගැනීමකට ලක් වෙන්නේ නැහැ. මේ වර්තමාන මොහොතේ තිබෙන කිසිම දෙයක් අනාගතයට අංශ මාත්‍රයකවත් යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි අතීතයේදී අනාගතයට විඳිනවා. ඊයේ දැකපු පුද්ගලයව හෙට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊයේ දැකපු පුද්ගලයව හෙට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. යථාර්ථයක් විදිහට අපි ගත්තොත් ওই කාරණාව තුළ ඊයේ දැකපු පුද්ගලයා අපිට නැවත කවදාවත් දකින්න පුළුවන්කමක් නැත්තේ නැහැ. ඒ පුද්ගලයා කියලා කියන්නේ මේ එළියේ සතර මහා ධාතු මහා භූත රූපේට නෙමෙයි. ඒ මහා භූත රූපේට පුද්ගලයා කියන ව්‍යවහාරයකට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන යථාර්ථය තමයි ඇහැ සහ රූපය කියන තැන රූපස්කන්ධයට අයිති වුණා. ඇහැට පතිත වුණ අනාත්ම වර්ණ සටහනක් තිබුණා නම් මේ අනාත්ම වර්ණ සටහන් මාත්‍රේ වර්ණ විකාරයට අපි කිව්ව රූපය කියලා. ඊට පස්සේ ඇහැට අපි කියනවා ප්‍රසාද මට්ටමින් ඇති කරගත්ත සසම්බාර ඇහැටත් සසම්බාර ඇහැ නිසා ඇති වෙන ප්‍රසාද චක්ෂුෂයටත් අපි කියන ඇහැ කියලා. එතකොට මේ ප්‍රසාද චක්ෂුෂයට ගැටුණු පතිත වුණ ස්පර්ශ වුණ රූප සතහන නිසාම වර්ණ සතහන නිසාම මේ අසත් රූපයත් කියන ද්වයන් නිස්සාය විඥානං සම්භෝති මේ ධර්මතා දෙක නිසා විඥානය හටගන්නවා. ඇහත් නිසා රූපයත් නිසා විඥානය හටගන්නවා. ඇස අනිත්‍ය ධර්මයක්, සංකත ධර්මයක්, පටිච්චසමුප්පන්න ධර්මයක්. ඇහැ කියන දේ අනිත්‍ය ධර්මයක්, සංකත ධර්මයක්, පටිච්චසමුප්පන්න ධර්මයක්. රූපය කියන එක අනිත්‍ය ධර්මයක්, සංකත ධර්මයක්, සංකත ධර්මයක්, පටිච්චසමුප්පන්න ධර්මයක්. ඒකට මේ ඇහැ රූප කියන එක අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ධර්මයක්. අනිත්‍යයි කියලා කියන්නේ මේක උපාද වයත් හේන අනිත්‍යං. මේක ඉපදිලා වැය වෙන ස්වභාවය නිසා මේක අනිත්‍යයි කියනවා. ඇහැ කියන එක ඉපදිලා වැය වෙන ස්වභාවයකින් යුක්ත දෙයක්. රූපය කියන එක ඉපදිලා වැය වෙන ස්වභාවයකින් යුක්ත දෙයක්. ඒ තුල තිබුණේ නැහැ ඇහැ කියලා බොහෝ කාලයක් තිස්සේ පවතින ධර්මයක් ඇත්තේ නැහැ. රූපය කියලා අපිට එක දිගට බලන්නට පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. අපි ඇහැ කියලා දැනගන්නෙම මේ මොහොතේ හටගත්ත හේතු නිසා සකස් වුණ ධර්මයක් ඇති තැනකයි අපි ඇහැ සුරු කරන්නේ. රූපය අසුරු කරන්නේත් මේ මොහොතේ හේතු ටික නිසා සකස් වෙලා එනකොටමයි. හැබැයි ඇහැ රූප කියන එකේ ස්වභාවය තමයි මේ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක. ඒක හරියට ඔබේ පසුපස වගේ. ඔබ පිටුපස හැරිලා බැලුවොත් ඔබට ඔබට පිටුපසින් ඇති ලෝකයක් දකින්න පුළුවන්. එතකොට ඔබ නැවත ඉදිරිපස බලනකොට ඔබට සංඥාවක් තියෙනවා ඔබ බලපු පිටුපස තියෙනවා කියලා. ඇත්තටම ගැටලුව තියෙන්නේ පසුපස තියනවා හෝ තියනවාද නැද්ද කියන කාරණාව තුල නෙමෙයි. ඔබ පසුපස දැක්කේ යම් අවස්ථාවක නම් ඒ මොහොතට අනාත්ම වර්ණ සටහනක් ඔබට ගැටුණා. ඒ මොහොතේ ඔබ ඇති බවට රැස් කරගත්ත එක්ක ඔබ ඉදිරිපසු බලාගෙන නැවත නැවතත් ඇසුරු කර කර ඔබ කියනවා පසුපස තියනවා කියලා. දැන් ඔබ පසුපස ගැන බලාපොරොත්තුව තියාගෙන තියෙන්නේ ඔබ යම් මොහොතක දැක්කනම් දැකපු දේ ආශ්‍රය කරගෙන. එතකොට ඒ දැකපු දේ දැකපු රූපේ ඉතුරු නැතුව ඒ මොහොතම නිරුද්ධ වෙලා. නිරුද්ධ වුණා කියන එකෙන් අපි අදහස් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ එළියේ මොකක්වත්ම නැහැ කියන එක ගැන කතා කරන්න නෙමෙයි. එළියේ කිසිම රූපයක් නැහැ මොකක්වත්ම අපේ ඇහැට ගැටුන්නේ නැහැ කියන එකක් මේ කියන්නේ එහෙම උත්සාහවත් වෙනවා එහෙම නෙමෙයි. මේ අපි මෙතනින් පැහැදිලි කරන්නේ මේ කාරණාව තුළින් මේ කියන්නට උත්සාහයක් දරන්නේ මේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙන්නේ රූපයේ පැත්තේ ඉඳලා බලන්න එපා. එතකොට එහෙනම් අපි මේ එකම ගහ බලන්න බැරි නම් ඇයි අපි ආපහු බලනකොට මේ තියෙන්නේ කලින් තිබුණ එකමනේ කියලා. ඒක රූපයේ පැත්තේ ඉඳලා අපි කතා කරන දෙයක් නෙමෙයි. ඒ වගේම මේ රූපේ පැත්තේ තියෙන කලාප බිඳි බිඳි බිඳි බිඳි ගිහිල්ලා වෙනස් වෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වෙනස් වෙනවා කියනවා වගේ තැන් වලින් කතා කරන දේකුත් නෙමෙයි. අපි ගහ කියන දේ ගැන කතා කරන්නේ අසත් රූපයක් ඇති කල්හි නම්. අස රූප ධර්මයේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනකොට ඒ වර්ණ සතහන ගෝචර කරගත්ත ප්‍රසාද මට්ටමත් ඒ වගේම වර්ණ සතහනට ප්‍රසාදයට ගැටුණු වර්ණ සතහනක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වුණා නම් ඒ නැති වුණු අනිත්‍ය වුණ ඇහැ රූප දෙක ඇති කලෙහි චක්කු විඥාණය නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ යම් ගොඩනැගිල්ලක් හැදුවේ දුර්වල පදනමක් මත නම් දුර්වල පදනමක් මත ගොඩනැගුණු ගොඩනැගිල්ල ශක්තිමත් වෙන්නට කිසිම විදිහක් නැත්තේ නේ දුර්වල පදනමක් මත ගොඩනැගුණු ගොඩනැගිල්ල ශක්තිමත් වෙන්නට කිසිම පදනමක් නැත්තේ නේ එතකොට දුර්වලයි නම් පදනම ගොඩනැගිල්ල දුර්වලයි ඒ වගේ හේතු දුර්වලත්වයේ නිසාම වස් දුර්වලත්වයේ තියෙනවා මේ ද්වයන් නිසාය විඥානං සම්භෝති කියන තැන දෙකක් නිසා විඥානය හටගන්නවා ඇහත් නිසා රූපයත් නිසා කනත් සද්දයක් නිසා මේ විදිහට ආයතන ටික නිසා දැන් ඇහැ රූපය නැති වෙලා යන දෙයක් නම් විඥානයේ නිත්‍ය වෙන්නේ නැහැ විඥානය ඒ මොහොතේ දැනගත්ත දේ එතන අනිත්‍යයි නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත දෙයක් ඒ නිසා ස්පර්ශාදී තව මනෝ ධම්ම ධාතුවක් ඒ වගේම මනෝ ධාතුවක් මනෝ විඥාන ධාතුවක් සකස් වුණා නම් ඒ හැමදේම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන ධර්මතා සමූහයක්. මොකද ඒක ගොඩනගන්න හේතු වුණ ඇහැ රූපම අනිත්‍ය වුණා නම් එහෙනම් මේ දේවල් නිත්‍ය වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආයසන්තතිය, ජීවිතේන්ද්‍රිය පවතින තාක් පැවතුන එතනින් පස්සේ බිඳිලා යන ස්වභාවයකින් යුක්තයි. එහෙනම් දැන් අපිට තියෙන යථාර්ථයක් මේ ටිකම අනිත්‍ය නම් ආය කවදාවත් අපිට නිත්‍ය දෙයක් ඇසුරු කරන්න මේ තුල පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි රූපය අනිත්‍ය නම් ඇහැ අනිත්‍ය නම් ඇහැ රූප දෙක අනිත්‍ය වූ කල අපි කොහොමද නිත්‍ය දෙයක් ඇසුරු කරන්නේ? ඇහැ රූප දෙක අනිත්‍ය නම් නිත්‍ය වූ රූපයක් අපිට එහෙනම් පිටුපස තියනවා කියලා දැන් කල්පනා කරන්නට පුළුවන් කමක් නැත්තේ කල්පනා කරනවා නම් ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම උපද්දපු අපේ මිත්‍යා දෘෂ්ටියක් මිසක ඒක සම්මාදිට්ඨියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අපේ වැරදි දැකීමක්, වැරදි ආකල්පයක්. ඒක මේ මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ අපිට අතීත අන්තය පිළිබඳව නොදන්නා කමක් තියෙනවා නම් අතීතංශේ ඥානය නැත්තම් මේක මිච්ඡා දිට්ඨියක්. අතීතංශේ ඥානය කියලා කියන්නේ ස්කන්ධ ධර්මතා ටික හේතු නිසා සකස් වුණු ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධ වූ බවට අපිට නුවණ පවත්වන්නට බෑ නම් එහෙනම් අපිට හැම වෙලාවකදීම අතීත සත්පුද්ගල භාවයක් හම්බ වෙලා ඇති. එහෙනම් අතීතයේ ඉඳලා මේ தത്വයට වැඩුණු මමත් ඒ වැඩුණු මට ඇසුරු කරන්නට ලැබෙන ලෝකයක් ඔබට හම්බ වෙලා ඇති. අසකනනාසයේ දිව ශරීරයේ මේ විදිහේ බලනකොට හම්බෙන රූපමය කයක් පරිහරණය කරන මමත් ඒ මට විඳින්නට පුළුවන් භෞතික ලෝකයක් ඇති බවට ඔබට ඇසුරු වෙලා තියෙනවා. ඒ විදිහට ඇසුරු වෙනකොටම ඔබට මේ සත්පුද්ගල බව ගොඩනැගිලා ඉවරයි සත්පුද්ගල බව ගොඩනැගෙන ගොඩනැගෙනවා කියන තැනම සත්පුද්ගල භාවය නිසා ඔබට යම් ජරා මරණ දුකක් එනවා නම් ඒ ජරා මරණ දුකට සම්පූර්ණම පදනම සකස් වෙලා ඉවරයි. එනිසා දැන් අපිට මේ පදනම ජරා මරණ දුකට පදනම සකස් වුනේ ඇයි? අපි දැක්කේ නැහැ අතීතංශයේ පිළිබඳ නුවණ පටිසමුපාදයේ තුන් කාලයකට ගිහිල්ලා විදර්ශනා කරන්න කියන්නේ නිසා. ඒකට අපිට අතීතයේ පිළිබඳ අතීත පැවතුණු ස්කන්ධ පංචකයේ පිළිබඳ දැක්මක් ඇත්තේ නැහැ. ඒ ටිකත් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වූ බවට. ඒ නැතිවීමේ ප්‍රතිඵලය හැටියට අද ඔබට ඔබේ දරුවා මේක කලින් ඉඳලා ඔබ පොඩි කාලේ ඉඳලම හදා වඩාගත්ත ඔබේ දරුවා ලෝකෙ තුල ඔබට ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙයි. ඒ වගේම මේ දරුවා අනාගතයට ඔබට රැකගන්නත් ඔබේම දරුවව ඔබට රැකගන්න පුළුවන්කමක් හම්බෙලා තියෙනවා. එතකොට වෙනස් වෙන රූපේ වෙනස් වෙනකොට ඔබ පොඩි කාලේ ඉඳලා හදාගත්ත දරුවා අනාගතේ ඔබට රැකගන්නට බැරි වෙන එක නිසා ඇති වෙන දුක විඳින්න පුළුවන් මනසක් ඔබට හැදිලා තියෙනවා. දැන් මේ දුක අපිට උරුම කරලා දෙන්න මූලිකම හේතු උනේ මොකද්ද? ඔබේ ඇති අනවබෝධය. ඒ තමයි අතීතංසේ නුවණ නැතිකම. අතීතංසේ නුවණ නැතිකම කියලා කිව්වේ අතීතයේ තුල ස්කන්ධ ධර්මතාවයක් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වූ බවට ඔබට තිබුණු අනුවන භාවය නිසාම නුවණ නැතිකම නිසාම ඔබට අතීත ධර්මයේ ගැන අවබෝධයක් නැති වුන නිසාම එතන ඉඳලා පුද්ගල බව ගොඩනගා ගත්තා. ඒ නිසා ඔබට තියෙනවා ඔබ ඉපදුණු දවසේ ඉඳලා තිබුණු ලෝකය තමයි මේ තියෙන්නේ. ඒ ලෝකය තමයි මේ පවතින්නේ. ඒ ලෝකයේ තියෙනකොටම ඔබ මැරිලා යනවා කියන දැක්මක් තුළ ඔබ වාසය කරනවා. දැන් ඔබට ඇලෙන්නට පුළුවන්, ගැටෙන්නට පුළුවන්, බැඳෙන්නට පුළුවන් ලෝකයක් ඔබ උත්පාදනය කරගෙන තියෙනවා. එහෙනම් අද අපිට තියෙනවා දැන් කරන්නට වැඩක් කරන්නට කටයුත්තක් ඒ තමයි මේ ගොඩනැගිලා තියෙන දේ පිළිබඳ යථාර්ථය ඔබ දැනගන්න කම. අතීතංශය පිළිබඳව ඔබට යම් දැනුමක් ඇති කරගන්නට පුළුවන් නම් ඔබට හම්බ වෙන්නේ එතන ඉඳලා මෙතෙන්ට කෙනෙක්ගේ පැවැත්මක් නෙමෙයි. අවබෝධයක් කරන්නට පුළුවන්කම තියෙනවා ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වූ බවට. එහෙනම් අතීත නිරුද්ධ වුණ ස්කන්ධ ටික නැවත මෙතෙන්ට එන්න දෙයක් තිබුණේ නැහැ. ඒ ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණාමයි. ඇහැ රූප දික නිසා හටගත් යම් ධර්මයක් තිබුණා නම් නිරුද්ධමයි. එහෙනම් ඒ නිරුද්ධ වුණ තැනක ඔබට අතීතයේ ඉඳලා මෙහෙට දකින්න දූත් දරුවෝ ඇත්තේ නැහැ. ඒ වගේම එහෙනම් ඔබට අතීතයේ ඉඳලම දැන් දරුවෝ නැත්තම්, ගෙවල් දොරවල් නැත්තම් ඔබට අනාගතයට ගොඩනගන්නට, රැකගන්නට තණ්හාවෙන් ඇලෙන්න බැඳෙන්නත් ඔබට ගෙවල් දොරවල් දූත් දරුවෝ ඇත්තෙත් නැහැ. එහෙනම් ඔබ අතීතංශය පිළිබඳ නුවණ ඇති වෙනකොටම ඔබට අනාගතංශයේ පැවැත්ම නැති වෙලා. එතකොට පච්චුප්පන්න ධර්මයේ පිළිබඳ වර්තමාන මොහොත පිළිබඳව ඔබට අන්න එතකොට අවබෝධයක් වෙයි. ඔබේ මනසට දැන් අතීතය අනුව දුවන්න පුළුවන් කමක් නැහැ අනාගතය අනුව දුවන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඔබට පේනවා අතීතය කියලා ඇසුරු කරනවා නම් ඔබ අතීතය කියන සීල් එක ගහන්නෙත් වර්තමාන මොහොතේ හදාගන්න ස්කන්ධ ධර්මතා ටික තමයි. අනාගතය කියලා ඔබ යම් ධර්මයක් ගැන කතා කරනවා නම් යම් කාලයක් ගැන කතා කරනවා නම් ඔබ අනාගතය කියලා කතා කරන්නේත් වර්තමාන මොහොතේ ස්කන්ධ පංචකයක තමයි. ඔබ මේ එකම ස්කන්ධ ධර්මතා ටික ඔබ අතීත නැමැති කවරය ඇතුළටත් දානවා අනාගතය නැමැති කවරය ඇතුළටත් දානවා. එතකොට මේ අතීත අනාගත කියන කාල දෙක තුල ඔබ මනින්නේ සම්පූර්ණම සත්පුද්ගල සංඥාවකින් ආත්ම භාවයක් මේ පැත්තෙන් සහ බාහිර තියෙන ලෝකයකින් එතකොට ඒ ලෝකයේ අතීතයේ ගොඩනැගිලා ලෝකයේ අනාගතයේ යනුව ගොඩනැගිලා අතීත අනාගත දෙක මැද ඒ දේ විඳින වර්තමාන වූ පුද්ගල බව කියන දේ ගොඩනැගිලා. එතකොට මේ අතීතයත් මේ අනාගතයත් මේ වර්තමානයත් කියන මේ ඔක්කොම ඔබේ ඇති මිච්ඡාදිත්‍ය නිසා ඔබට ගෙනල්ලා දුන්න දේවල්. දැන් ඔය මිච්ඡාදිත්‍ය නිසා ඔබට පුළුවන්කම තියෙනවා ඔය මිත්‍යා දෘෂ්ටිය නිසා ඔබට නොඑක් අකුසල ධර්මයන් සමාදන් වෙන්නටත් ඒ වගේම මිච්ඡා ඥාන මිච්ඡා විමුක්තියන්ටපත් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඔබ මේ ධර්මය අවබෝධ නොකරගත්තොත් ඔබට මොනතරම් ප්‍රතිපදාවක් කුසල මාර්ගයක් තුළ හිටියත් ඔබට පුළුවන් මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති කියන දේ තුළ නැදෙන්නට. ඒ නිසා දැන් අපිට අවශ්‍යයි තුන් කාලෙ මිදෙන්නට. ඒකට තුන් කාලෙ මිදෙන්නට නම් ඔබට තියෙනවා අතීත මිදෙන්න, අතීතාන්තයෙන් මිදෙන්නට, අනාගතාන්තයෙන් මිදෙන්නට වර්තමානයෙන් මිදෙන්නට එහෙනම් ඔබට තියෙන්නේ මේ සත්පුද්ගලයේගේ අතීතයේ සත්වයේගේ පුද්ගලයේගේ අනාගතයේ සහ සත්පුද්ගලයේගේ වර්තමානයේ කියන මේ තුන ඉක්මවා ගිහිල්ලා පච්චුප්පන්නංච යේ ධම්මේ තත්ත තත්ත විපස්සති වර්තමානයේ යම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ ඒ තන නුවණින් දකිනවා කියන තැන උපදව ගන්න. ඒ ඒතන නුවණින් දකිනකොට ඔබට පේන්නේ ස්කන්ධ පංචකයකට කෙලස් ටිකක් බහලලා දුක හදාගෙන විඳින මට්ටමක්. ඒ කියන්නේ මේ පුද්ගලයෙක් ඉඳලා Taman දුක හදා ගන්නවා කියන තැන නෙමෙයි. ස්කන්ධ ටිකකට අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ කෙලස් ටික යෙදුනට පස්සේ නිකම්ම ජාති ජරා මරණ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක හටගෙන තියෙන එක තමයි ධර්මතාවය. අපේ තියෙන නොදන්නකම නිසා සිද්ධ කරපු දේ තමයි ස්කන්ධ ටිකක් පේන්නේ නැති වෙන්නේ ස්කන්ධ ටික වැහෙන්නට කෙලෙසේ යොදපු එක. පවතුන හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයේ පැහැදිලි පිරිසුදු ස්කන්ධ ධර්මයක්. ඒ ස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙන තැනක ඔබ කෙලෙස් ආශ්‍රව ටික ඔබ රැස් කරගෙන තියෙන කෙලෙස් ආශ්‍රව ටික බහැලුවාට පස්සේ ඔබට පේනවා මේ ස්කන්ධ ටික සත්‍යයක් වගේ පුද්ගලයෙක් වගේ ඔබට ඒ ස්කන්ධ ටික එතකොට ඔබේ දරුවා වෙලා ඔබේ දුව දුව පුතා වෙලා ගෙදර වෙලා අම්මා තාත්තා වෙලා හම්බෙලා තියෙන්නේ. එතකොට ඒ ස්කන්ධ ටික සම්පූර්ණම වැහිලා තියෙන්නේ මේ ගෙවල් දොරවල් යාන වාහන ලෝකය කියන මේ නිමිති ටිකෙන්. ඇත්තට මේ යථාර්ථයේ විදිහට ඔබ ඇසුරු කරලා තියෙන්නේ ආධ්‍යාත්මික ස්කන්ධ ධර්මතා ටික ඔබ මනෝවිඤ්ඤාණයෙන් නැමැති මේ ටැංකියෙන් මනෝවිඤ්ඤාණයෙන් නැමැති මේ සීමාවෙන් එක අංශු මාත්‍රයක්වත් ඔබ බහැරට ගිහිල්ලා නැහැ. ඉතින් ඔබ ඇසුරු කරලා තියෙන එකම තැන තමයි එකම දේ තමයි මේ පවතින ස්කන්ධ ධර්මයක පැවැත්ම කියන දේ ස්කන්ධ ධර්මයක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. මේක තමයි වර්තමානයේ අපි කාගේ ජීවිතේ බවට පත් වෙලා තියෙන්නේ. මේ වර්තමානයේ ජීවිතේ බවට පත් මේ මොහොත මේ කොටස් ටික දිහා හොඳට අපි මෙනෙහි කරලා බැලුවොත් අපිට පේනවා ඇත්තටම මොනතරම් වැරදි සහගත මට්ටමකද අපි ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ පවතින හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතා ටිකකට අපි කෙලස් ටිකක් ආදේශ කරලා කෙලස් ටිකක් ආරෝපණය කරලා පුද්ගල බව ගොඩනගාගෙන ජරා මරණ දුක හදාගන්නකම මොනතරම් අවිද්‍යාවකින් සිද්ධ වෙන දෙයක්ද කියන එක ඔබටම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. ඇහැට රූපයක් ගැටිලා මේ ඇතිවෙන අනාත්ම සිද්ධිය තුළ ඔබ ඒ ටික අරමුණු කරන්නෙම කෙලස් ධර්මතා ටිකකින් කෙලස් ටිකකින් ආශ්‍රව ටිකකින් අතීතයේ තුල රැස් කරගත්ත යම් ටිකක් තියෙනවද ඒ වගේම තණ්හා උපාදාන කියන යම් කෙලස් මට්ටමක් අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කියන යම් කෙලස් ධර්මතා ටිකක් තියෙනවද මේ ක්ලේශ කෘත්‍ය කරන මේ ධර්මතා ටිකෙන් ඔබ අර ස්කන්ධ ටික වැහුවට පස්සේ අර ස්කන්ධ ටික තිහා ගැන ඔබට පේනවා ඇහැට පේන අම්මා වූ රූපයක්. ඇහැට පෙනෙන දරුවා වූ රූපයක්. ඇහැට පෙනෙන gedara වූ රූපයක්. දැන් මේ ටික සම්පූර්ණම මේ දැක්ම ඔබට ඇතිකලේ යථාර්ථය නෙවෙයි. ඔබට ඇතිකලේ ඔබට කෙලස් ටිකෙන් පෙන්නනකම කෙලස් ටික සංප්‍රයුක්ත වුණකම ආශ්‍රව ටිකෙන් සංප්‍රයුක්ත ආශ්‍රව ටික යෙදුණකමත් එක්ක. එහෙම නැතිනම් ඔබට ඇහැට gedara ගෙනාවේ නැහැ කවදාවත්. මේ ටික කෙලෙසේ ටිකෙන් ආශ්‍රව ටික නිසා ඇති කරපු ඵලයක්. අද දවසේදී ඔබට මේක නැති කරන්නට ඕනේ නම් ඔබට පුළුවන් නම් මේ කෙලස් ටික මේ ආශ්‍රව ටික මෙතනට එකතු නොකර ඉන්නට අන්න එහෙනම් ඔබට පුළුවන් මේ ස්කන්ධ ධර්මතාවය සත්පුද්ගල වශයෙන් ඇසුරු නොකර ඉන්නට. ඒ සඳහා ඔබට කළ හැකි දෙයක් වෙන්නේ ස්කන්ධ ධර්මය පිළිබඳව දුක්ඛ ස්කන්ධ ටිකේ හටගෙන නිරුද්ධ වෙන බව ඔබට අවබෝධ කළොත් අතීතංසේ ඥානෙ අනාගතංසේ ඥානෙ පච්චුප්පන්නංසේ ඥානෙ කියන තැනින් ස්කන්ධ ධර්මතාවයක් හටගත්ත ස්කන්ධ ධර්මතාවයක් ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා අපිට යම් නුවණක් නම් පේන්නේ ඒ නුවණ හටගෙන නුවණක් ඇති වෙලා යන තැනදී ඔබට පේනවා මේ ස්කන්ධ පංචකයක පැවැත්මක් මිසක ස්කන්ධයක් හටගෙන නිරුද්ධ වීමක් මිසක සත්පුද්ගල බවක් නැති බව. ඒ සත්පුද්ගල බවක් නැති බවට ඔබට ලැබෙනකොට එහෙනම් ඔබ පුද්ගල භාවය අනුව ගියපු සියලුම කෙලෙස්යන්ගෙන් සියලුම ධර්මයන්ගෙන් මිදීමටපත් වෙලා. පුද්ගල භාවය අනුව ගියපු ජාති ජරා මරණ දුක කියන දෙයක් ඔබට ඇති වෙනවා නම් ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන් ඔබ මිදීමටපත් වෙනවා. එහෙනම් අද ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රතිපදාවක් විදිහට මේ කාරණාව දස නිජ්ජර වස්තුන්ගේ මේ ටික යොදා ගන්නට. ඒ කියන්නේ සම්මා ඥාන සම්මා විමුක්තිය කියලා කිව්වේ මනවින් දැනගෙන මනවින් මිදෙනවා කියලා කියන්නේ ඔය ස්කන්ධයන් පිළිබඳව මනවින් ඥාන දර්ශනයක් ඇති කරගෙන ස්කන්ධ පංචකයේ උපාදාන වශයෙන් ගැනීමෙන් තමන් මනවින්ම මිදුණ කියන තැනට. එතකොට ඒකට කියනවා සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. මේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ අංග 10 බොහොම වැදගත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙක එකතු කරලා ගන්න මේ අංග 10 තුල ලෝකෝත්තර ප්‍රතිපදාව සහ ඵලය කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට සම්මා දිට්ඨිය කියන දෙයෙන් මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින නුවණ අවිද්‍යාව දුරු කරලා ස්කන්ධයන්ගේ උදේවැය දකින තැන කියන තැනින් ගෙනාවා. මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා. මොකද්ද අපිට දුරු වෙන මිච්ඡා දිට්ඨිය? අපිට මිච්ඡා දිට්ඨිය දිරීමට යනවා ස්කන්ධ ටිකකට කෙලස් කෙලස් ආශ්‍රව ටික යොදලා සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන යම් මිත්‍යා දර්ශනයක් තිබුණා නම් ඒ මිත්‍යා දර්ශනය දුරු වෙනවා. මිත්‍යා දර්ශනය දුරු වෙනකොට ඔබට යම් සංකල්පනා වචන කර්මාන්ත ආජීවාදී සති සමාධි ආදී ධර්මයන් පිළිබඳව තියෙනවා නම් දැක්මක් ඒ සියල්ලම ඔබට පිරිසිදු භාවයටපත් වෙනවා. ඇයි මේක? දර්ශනයකින් යුක්තයි. දර්ශනය නිසා. ඒ සම්මා ඥාණයෙන් ඔබට පුළුවන් මිදෙන්නට සම්මා විමුක්තියටපත් වෙන්නට අනුත්පාද විමුක්තියකට ලක් ලක් වෙන්නට. කියන්නේ නැවත නොහට ගැනීම තුළින් ඔබට සියලු කෙලෙස්ුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදෙන්නට පුළුවන්. ඔබ ඒ සඳහා කළේ එක දෙයයි. ස්කන්ධ ස්කන්ධ පංචකයේ උදේවැය ධර්මතාවය පෙන්වපු එක. එතකොට ස්කන්ධ පංචකයේ උදේවැය පෙන්වනකොට ඔබට මේ සම්මාදිට්ඨිය කියන දේ ඇති වුණා. මේ සම්මාදිට්ඨියට කියනවා අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්න. ආර්යයි අනාශ්‍රවයි ලෝකෝත්තරයි මාර්ගාංග අනුගියපු ධර්මයක් කියලා. ඒක දැන් මේ ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංග අනුගියපු මේ සම්මා දිට්ඨිය ඔබට ඇති ඇති වෙනවා නම් එහෙනම් මේ ඇති කරගත්ත සම්මා දිට්ඨිය නිසාම අනිත් සියලුම අංග ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ අංග 10ම ඔබට ඇති වෙනකොට මිත්‍යා ප්‍රතිපක්ෂ සියලුම කෙලෙස් සංයෝජනයන් ප්‍රහාණයට ලක් වෙනවා. එතකොට ඉස්සෙල්ලාම අපිට මේ විදිහට දස නිජ්ජර වස්තු පිළිබඳව අපිට අවබෝධයක් අභිඤ්ඤේයාර්ථයෙන් අහලා ඉස්සෙල්ලා නුවණින් වෙසසා දැනගන්නට අවශ්‍යයි. දැනගත්ත කෙනාට පුළුවන් මේක විස්තරාත්මකව ඊට පස්සේ ප්‍රතිපදාවක් විදිහට වඩන්නට දියුණු කරන්නට පුළුවන්. ඔහු සත්‍ය ඥානයේ තුල මෙහි ඇති යථාර්ථය තේරුම් අරගෙන මෙහි ඇති යථාර්ථය අවබෝධ කරගෙන තියෙන නිසාම එතකොට මේ විදිහට මේ ධර්මකාරණාව පිළිබඳව විමසලා බලනකොට මේ තුල පේන්න තියෙන්නේ දකින්න පුළුවන්කම තියෙන්නේ උතුම් නිර්වාණගාමිනී ප්‍රතිපදාව පිළිබඳවමයි දස නිජ්ජර වත්තු කියන මාතෘකාව යටතේ අපි කතා කළත් සාකච්ඡා කළත් කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට අපේ ප්‍රතිපදාව පිණිස හේතු උපනිශ්‍රේ වෙන බොහොම වැදගත් දේශනාවකට මේ හැමදිනම ශ්‍රවණය කරන්නට සවන් දෙන්නට යෙදුණා මේ සිද්ධ කරගත්ත සීලෝම කුසල ධර්මයන් අපේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු මේ සියලුම කුසල ධර්මයන් අපි පළමුවෙන්ම අපි හැමදිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමෙතම අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.